සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං ධම්මස්සවන කාලෝ අයං බදංසා ධම්මස්සවන කාලෝ අයං බදංසා ධම්මස්සවන කාලෝ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 ඉද බික්ඛවේ බික්ඛු පටිසංඛායෝ නිසෝ කමෝ හෝති සීතස්ස උන්හස්ස jigataaya pipasaaya ධම්සේමක සවාතා තප පිරින් තප සම්පත්තානං දුරුත්ථානං දුරාගතානං වචන පතානං උප්පන්නානං පාරීකානං දුක්ඛානං වේදනානං වේදනානං දුක්ඛානං තිප්පානං තරානං කටුඛානං අසතානං අමනාපානං පානහරානං අදිවා ජාතිකෝති යං හිස්ස වික්ඛරේ අනතිවාසයතු උපපංජේයං ආසවා විපාක පරිලාහා ඒවං කතේ ගච්ඡanti භික්ඛවේ ආත්වා අදිවාසනා පහතබ්බාති ගෞරව කටයුතු අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රවණා භිලාසී ගුණබර කාරුණික පින්වත්නි අද සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්වයාට සංසාර කතරෙන් එතර වෙන ධර්ම මාර්ගය පිළිබඳව දේශනා කළ සූත්‍ර දේශනාවන් අතරේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසිකේන සම්භාසව සූත්‍ර දේශනාවේ ඉවසීමෙන් දුරු කළ යුතු ආස්ත්‍රව පිළිබඳවයි අද දවසේ අපට මාතෘකා වෙලා තියෙන්නේ මහණෙනි ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව මොනවාද? ඉවසීමෙන් ආශ්‍රව දුරු වෙන්නේ කොහොමද? විමසා බලන්නයි බුදුරජාණන් වහන්සේ දේශනාව කළේ. සීතස උන්නස්ස jigacchāya pipāsāya ශීතල නිසා උස්මයෙන් බඩගින්නෙන් පිපාසයෙන් මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් ශරීරාභ්‍යන්තරයෙන් හටගන්න වාත උෂ්ණ වේදනා සතුන් සර්පාදීන්ගෙන් ඇතිවන්නා වූ නපුරු පහසින් හටගන්නා වූ දුක් වේදනා උප්ප දුරුත්තානං දුරාගතානං වචනපතානං නපුරු කොට කියන ලද නපුරු කොට ඇසුණු වචන නිසා උපදින අනුන්ගේ දෝෂාරෝපණ නින්දා අපහාස නිසා ඇතිවන්නා වූ මානසික දුක් වේදනා ඒ වගේම uppannānaṁ sārīrikānaṁ වේදනානං උපන්නෝ උපන්නා වූ ශාරීරික වූ දුක්ඛානං දුක් වූ තිප්පානං තියුණු වූ කරානං කටුක වූ අසාපාන අකමැති අමනාපාන අමනාප පාන හරාන දිවි පැහැර ගන්නා දිවි තුරවන්නා දිවි කෙලවර කොට ඇත්තා අදිවාසක ඥාතිකෝ ඒ බඳු කර්මයේ දුක් වේදනාවක් වුණත් ඉවසිය යුතුයි. ඒ ඉවසිය යුත්තේ යං හිස්ස භික්ඛවේ අනදිවාසයට යම් විදියකින් ඉවසුවේ නැත්තම් uppajjeyong ආස්වාවිගත පරිලම් ඉවසුවේ නැති තැන දාහ දෙවිලි සහිත ආශ්‍රව ක්ලේශය උපදිනවා අදිවාසයතු ඉවසුවොත් ඒවං සතේ ආසවා විගත පරිලාහන හොಂತಿ ඒ බඳු දාහ දැවිලි සහිත ආත්මව නූපදිනවා ඉමේ උච්ඡන්ති වික්‍රේ ආසවා අදිවාසනාපන මෙසේ මහණෙනි ඉවසීමෙන් ගුරුකුලේ තුආශ්‍රව දැන් මෙහිදි කියවෙනවා බඩගිනි දැනුණත් පිපාසය දැනුණත් සීතල උස්නේ දැනුණත් මැසි මදුරුවන්ගෙන් උවදුරු දැනුණත් ශරීර අභ්‍යන්තරයෙන් හටගත් වාපිත් වේදනාවන් ඇති වුණත් සර්පාදීන්ගෙන් නපුරු පහසක් ලැබුණත් නපුරු කොට කියූ වචනයන් නිසා හෝ කය තුලින් උපන්නානාවිද දුක් වේදනාවන් හෝ මේ සියලු දේ ඉවසන්නෝ ඉවසීමෙනොයි ආශ්‍රවක්ෂය කරන්න පුළුවන්කම තියෙන අපිට බොහෝම පුරුදු බණ පදයක් තියෙනවා කන්ති පරමං තපෝ තිතික්ඛා. ශාන්තියයි ඉවසීමමයි පරම තපස. උතුම්ම තපස ඉවසීමයි. ඉවසීමෙන්මයි මේ ආශ්‍රව කෙලෙස් දුරු කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේ ඉවසීම ඇති කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. අපි ඒක ටිකක් ආකාර දෙකකින් දර්ශනයට අනුකූලව කතා කළ යුතු කොටසක් තියෙනවා. ඊට ප්‍රථම අපි කවුරුත් කටයුතු කරන සාමාන්‍ය ස්වභාවය තුළදී ආත්ම පුද්ගල සංකල්පයේ මත අපි තුල යම් හික්මීමක් හදාගන්න, ඉවසීමක් හදාගන්න සුදුසු යමකුත් මේ සඳහා එකතු කළොත් මේ බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේ. පින්වතුනි අපි සංසාර කතරෙන් ඈතර වන්න කුසල් දහම් වඩනකොට ඒ කුසල් දහම් වඩන වෙලාවේදී ඒට එන බාධක තමයි මේ කායිකව මානසිකව හටගන්නා වූ දුක්ඛ දාහය මේව ඇති වුණාම අපි හුඟක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ මේවෙන් අත් නිදෙන්න වෙනස් වෙන්න. දැන් අපි බලන්න ඕන අපි කුසලයක් ධර්මයක් වඩන මොහොතක් වුණොත් ඒ බඳු අවස්ථාවක අපිට සීතලක් දැනුණා. උස්නේ දැනුණා. බඩගින්නක් ආවෝ. පිපාසය දැනුණා. අපි මොකද කරන්නේ? මෙසි නදුරුවන්ගෙන් කරදරයක් ආවොත් අපි මොකද කරන්නේ? ශරීරය තුලින් වේදනාවක් හටගත්තොත් මොකද කරන්නේ? සතුන් සර්පයන්ගෙන් අනතුරක් වුණොත් අපි මොකද කරන්නේ? අපි ඉක්මනින් ඒ ඇතිවෙච්ච දුක ගෙවා ගන්න, දුක නිවා ගන්න පිළියම් වෙනවා. ඔන්න දැන් අපි ඉන්න පදනම ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න වෙනවා. හරි තැනකද අපි වැරදි තැනකද ඉන්නේ? අපි හැම දෙයකින්ම හොයන්නේ සැප සතුට. අපි කවුරුවත්ම කැමති නෑ දුකට. දුක හැමෝම ප්‍රතික්ෂේප කරනවා. දුකට කැමති නෑ අපි සැපයි කියන්නේ. ඒ නිසා සැප යමකින්ද එන්නේ ඒ සැප එන දෙයට අපි ඇලුම් කරනවා. සැප අහිමි වෙන්නේ දුක එන්නේ කොතනින්ද? අපි ඒ දේ ප්‍රතික්ෂේප කරනවා. අපි මේ රූපය මම මගේ වේදනා සංඥා සංඛාර විඥාන යෝ මම මගේ මගේ කියන අදහසින් තමයි ඉන්නේ. දැන් රූපේ මම කියලා තියෙන්නේ මේ කය මම මගේ කියලා තියෙන්නේ එක සැප නිසා. මේක හොඳ නිසා. මේක සුබ නිසා. ඒ නිසා වේදනා සංඥා සංඛාර විඥානත් මමම වෙලා මගේම වෙලා මගේ ආත්මෙම වෙලා. දැන් සැප දැන් ආත්මේ මගේ. මේ පංච උපාදානස්කන්ධේ ආත්ම කොටගෙන මම මගේ. දැන් මගේ ආත්මයට දුක ඉන්න බෑ. මගේ ආත්මයට වද වේදනා විඳින්න බෑ. මගේ ආත්මයට සැප ලැබෙන්න ඕන. එතකොට මගේ ආත්මයට සැප එන්නේ කොහෙන්ද? ඒ සැප හොයනවා. මගේ ආත්මයට දුක එන්නේ කොහෙන්ද? ඒ දුක් ප්‍රතික්ෂේප කරනවා. පිළිකුල් කරනවා. දැන් අපි බලමු අපට දුක එන්නේ කොහෙන්ද කියලා. ඔන්න දැන් අපි රූපාදී ස්කන්ධ ටික ආත්ම කරගෙන මම මගේ දැන් මටයි සැප ඕන. මට දුක් විඳින්න බෑ. ඒ නිසා අපි සැප හොයනවා. ඔන්න ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න බැරි වුණොත් දුක එනවා. ඉගෙන ගත්තොත් තමයි සැප එන්නේ. රස්සාවක් නැත්තම් මේ ආත්මයට දුක එනවා. රස්සාවක් තියෙනවනම් සඵල වෙන්නේ. මොන අපි දුක එන හැටි හා දුක නැති වෙන හැටි දන්න හැටි. විවාහයක් වුණොත් සපයි. නොලැබුණොත් දුකයි. දරුවන් ඇත්නම් සපයි. නැති වුණොත් දුකයි. යාන වාහනයක් තියෙනවා නම් සපයි. නැති වුණොත් දුකයි. ආත්මයට දුක දැනෙනවා. සල්ලි මුදල් මුදල් නැත්නම් දුකයි. සල්ලි මිල මුදල් තියෙනවා නම් සැපයි. අනිකුත් අනිකුත් රන්රිදී ආභරණ මුතුමැණික් සම්පත් ඊට කඩම් වතු පිටි දීපල තියෙනවා නම් සැපයි. නැති වුණොත් දුකයි. එනිසා ඔන්න අපේ ජීවිතේ වෙලා තියෙන්නේ මෙන්න මේ ආත්මයට යමකින්ද දුක එන්නේ ඒ දුක ප්‍රතික්ෂේප කරලා සැප ලබන සැප ළඟා කරලා ඒ සැප ළඟා කර දෙන්න අපි භාවිතා කරන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකුත් තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තමයි අපි හැමදාම ජීවිතේ කරන්නේ. උදෑසන අවදි වෙච්ච වෙලාවේ ඉඳලා මේ ආත්මයට සැප දෙන්න ඕන. සැප හොයන්න. දුකෙන් මුදවන්න ඕන. දැන් රස්සාවට නොගියොත් රස්සාව නැති වුණොත් සැප අහිමි වෙනවා දුක එනවා. ඒ නිසා රස්සාව නැති කරගන්න බෑ. සැප ලබන්න දුක් විඳින්න බෑ. ඉතින් අපේ කරන ක්‍රියාකාරකම් ඔක්කොම ටික දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකට තමයි යයිති. අපි හැමදාම මේ දුක නැති කරන්න ආත්මයට එන දුක නැති කරන්න මොකද කළේ? සීතල දැනෙනකොට පුරව ගත්තා. දැන් හරි. ආත්මයට සැප ලැබුණා. අපි මේ සංසාරේ මේ සීතල කියන ප්‍රශ්නේ විසඳ ගන්න කොච්චර පුරවන්නේ නැද්ද? තාමත් පුරවන. උස්මේ දැනුණාම ඒක වළක්ව ගන්න ෆෑන් දාන්න නැති AC දාන්න නැති ප්‍රශ්නෙට විසඳුම් ගන්න. ඒ වුණාට තාම උණුසුම නිසා දුක් විඳිනවා. තාම මේ ප්‍රශ්නේ ඉවර වෙලා නැහැ. දුක නිරෝධ වෙලා නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් අනුගමනය කළාට ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ දුක ඉවර වෙලා නැහැ. දුක නිරුද්ධ වෙලා නැහැ. බඩගින්න හැදුනාම ඒ දුක ගෙවා ගන්න ඒ දුක්ඛ නිරෝධය කරන්න ආහාර හෙව්වා කන්න දුන්නා ආහාර ටික දුන්නාම හරි හොඳයි දැන් බඩගින්න නෙවුණා දැන් සපයි දැන් දුක ගෙවුණා දැන් සතුටු වෙන ඒත් අපි හැමදාම කන්න දුන්න තාම එකේ ඒ දුක්ඛ නිරෝධය ඉවරෙකුත් නැහැ තාමත් ඔය හොයා කන්න දෙන්නේ. පිපාසය දැනෙනකොට අපිට මේක දුකයි මේකට තියෙන සරලම කෙටිම උත්තරේ තමයි දුක නැති කරන්න දැන් පොවදින වතුර දුන්නා. සංසාරේ පුරාම වතුර දුන්නා මහා මුහුදේ තියෙන වතුර වලට වඩා පෙව්වා වතුර. පිපාසය තාම සංසිඳිලා නැහැ. මැසි මදුරු වදුරු වෙනකොට ඒවෙන් වැළකින්න ඒ දුක නැති කරගන්න දුක නිරෝධ කරන්න නොඑක් නොඑක් උපක්‍රම හේතුවක්. තාම ඒව දුරුණුත් මිදිලා නැහැ. ඒ දුකින් මිදිලත් නැහැ. අභ්‍යන්තරේ හටගන්න වාත දෝෂයෙන් උස්නාදියෙන් හටගන්න දාහ දෙවිලි ගති වලක්වා ගන්න නොයෙක් නොයෙක් ප්‍රතිකර්ම ශාන්ති කර්ම කළා. ඒ ඒ වෙලාවල් වලට සම්බන්ධුනට ආපහු ඒ විදිහින්ම ඒක ඒ දුකත් පවතින. නිරෝධ වෙලා නැහැ දුක. නැවත නැවත ඒ ප්‍රතිකර්මයම කරන්න වෙනවා. සර්පාදීන්ගෙන් අනතුරු නොවන්න අනතුරු වලින් වළක්වන්න අනතුරු නාට පස්සේ රැකෙන්න නානාවිධ ප්‍රතිකර්ම දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවන් භාවිතා කළා. තාම හරියට ඒ රැකවරණේ ලබා ගන්න බැරි වුණා. අනුන්ගෙන් නිନ୍ଦා අපහාස නොවිඳ ඉන්න උච්චර උත්සාහ කළා. ඒ වද වේදනාවෙන් නිදිලා ඉන්න පුළුවන් කමක් නෑ මොන හේතුවකින් හරි වරදී ඇතුව හරි නැතුව හරි ලෝකෙන් සමාජයෙන් නිදා පහස කරෙහි ලැබෙන ඒ දුකේ ඉවරෙකුත් නැහැ. මේ ශාරීරිකව හටගන්න නපුරු වූ තියුණු රළු වූ කටුක වූ අමනාප වූ අකමැති වූ වද වේදනා හට ගන්නවා මේක වළක්වන්න මුචි කාලේ ඉඳලා හොඳයි කියන්නේ මොනවද දිරන්නේ නැතුව ලෙඩ වෙන්නේ නැතුව පවත්වා ගන්න, මැරෙන්නේ නැතුව පවත්වා ගන්න. වද වේදනාව එන්නේ නැති වෙන පවත්වා ගන්න. හොඳයි කියලා අනුමත කරන්නේ මොනවද? විටමින් කියන්නේ මොනවද? පෝෂණය කියන්නේ මොනවද? හොඳයි කියන්නේ මොනවද? ගුණයි කියන්නේ මොකක්ද? සීතලයි කියන්නේ උෂ්ණයි කියන්නේ මොනවද? හොය හොය හොය හොය දුක නැති කරගන්න අවශ්‍ය දේවල් සැපේවා. හැබැයි තවමත් ඒ දුක ගෙවා ගන්න බැරි වුණා කැමැති වුණත් අකමැති වුණත් ඒ දුක අපි කරා ගලාගෙන අපි මෙච්චර කාලයක් සසරේ දුකට හේතුව හා දුක නැති කිරීම දුක නැති කිරීමේ මඟ හැටියට අනුගමනය කරපු වැඩපිළිවෙල එච්චර සාර්ථක වෙලා නැහැ. අපි දුක කියලා දැක්ක තැන හැබැයි දුක නෙමෙයි. සැප කියලා දැක්ක තැන සැබෑ සැපයක් නෙමෙයි. දුක නැති කරන්න කියලා කරපු වැඩපිළිවෙලක් සැබවින් දුක නිරුද්ධ කරන වැඩපිළිවෙලක් නෙමෙයි. ඒ නිසා අපි සංසාරිතාම මේ දුකටපත් වෙලා තියෙන දුක උරුම කරගෙන තියෙනවා. අපි හැමදාම තාමත් මේ ඇත්ත දැකලා නැහැ. තාමත් අපි කරන්නේ සීතල දැනෙන එකට පුරවන එක. ඊට වඩා මේ දුකෙන් මිදෙන්න වෙන ක්‍රමයක් අපි දන්නේම නැහැ. උස්නේ දැනුණාම ෆෑන් එකක් දාගන්න එක, AC එකක් ළඟට යන එක ඒක තමයි කරන්න තියෙන එකම විසඳුම. ඊට වඩා ඒ දුකින් මිදෙන්න වෙන ක්‍රමයක් නෑ අපිට. බඩගින්න පිපාසය දැනුණාම කනවයර, බොනවයර වෙන උත්තරයක් අපි දන්නේ නෑ. ඒ දුකින් මිදෙන්න. මැසි මඳුරුවන්ගෙන් වාත දාහයන්ගෙන් සර්පාදීන්ගෙන් පීඩායන කොට ඒකෙන් මිදෙන්න මේ උත්තරේ හැර වෙන උත්තරයක් අපි දන්නේ අනුන්ගෙන් නිඳා පහාස වෙනකොට ඒකෙන් මිදෙන්න දෙන්න උත්තරේ හරි උත්තරයක් වෙලා නැහැ. ඒ වගේදී තම්පා නොවේ දුක් නොවේ ඉන්න පුළුවන් සැබෑ උත්තරේ අපි තාම දන්නේ නැහැ. කායික දුක් වේදනාවන් කටුකවාවත් ධර්මතාවයක් හැටියට දකින්න නොසැදී ඉන්න නොහඬා ඉන්න. සැබෑ උත්තරේ අපිට තාම ලැබිලා නැහැ. අපි හැමදාම දුක් වේදනාවෙන් හඬා වෙලා තිබුණා. ඒකට මොනවා හරි తాවකාලික විසඳුමක් වෙලා දුක වහගන්න එක තමයි අපිට. දැන් අපි හැමදාම ගත පෙළ සංසාරේ මෙන්න මේ ප්‍රතිපදාව කියන. ලෞතර බුදුවරු ලෝකෙට පහළ වෙලා මෙන්න මේ ප්‍රශ්න ටිකෙන් නිදිලා නිදහස් වෙලා ශාන්තියට යන්න සැනසෙල්ල ලබන්න මාර්ගයක් උන්වහන්සේලා කියන්නේ. මේ తాවකාලික විසඳුම් යොදලා මෙවෙන් කවදාවත් උත්තරයක් නැහැ. ඒ නිසා ඔන්න අපි සද්ධර්මයේ අහන්න යොමු වෙන්න ඕන. සද්ධර්මයේ අහන්න ගියාම හරි අමාරුයි. සීතල දැනීම. මේ සීතලේ කොහොමද බනහන්න යන්නේ? හරි උණුසුම් බනහන්න බෑ. ධර්මයේ හාන්න යන්න බෑ උස්නි වැඩි. අපිට මේ වගේ බාධක වෙනවා. මොකද අපි තෝරගෙන ඉන්නේ මේවා දුක සීතල ආවොත් දුක සීතල නැති එක සැප. උස්නේ ආවොත් දුක උස්නේ නැති එක සැප. බඩගිනියාව දුක, බඩගිනි නැති එක දුක. පිපාසය දැනුණොත් දුක, පිපාසය නැත්තම් සැප. අපි දන්නේ මේ ඇති බවත් දුක බව නැති බවත් දුක බව. අපි ඇසුරු කරලා තියෙන ඇත්ත නැත කියන අර්ථ දෙක. ඇති බවෙන්ද දුක එනවා නැති බවෙන්ද දුක එනවා. අත්‍ති ප්‍රත්‍යයෙන්ද දුක එනවා නැත්ති ප්‍රත්‍යයේදීද දුක එනවා. මේ හැම තැනකින්ම දුක එනවා. දුක එන තැන අපි හරියට දැනගත්තේ නෑ. ඒ නිසා ඒ වගේ පුණ්‍ය කටයුත්තකයේ දෙන්න ගියාම අපිට මේ බාධාව ආවහම අපි ඉදිරියේ අපේ කටයුත්ත ඒ කුසලයට යන ගමන වළක්ව ගන්න. අපි ටිකක් සම්මත ලෝකයේ තුල අර දර්ශනීයට අනුව කතා කරන්නට පෙර එහෙම බාධාවක් එනකොට අපි කොහොමද ඒ තැන්වලදී කටයුතු කරන්න කියලා කියා දීලා කාලය වේලාව ඇතොත් ඊටු ටික අපි කතා සීතස්ස උන්නස්ස අපි කුසලයක් දහමක් වඩන්න යනකොට සීලයක් ගුණයක් පුරන්න යනකොට සීතල නිසා අපි කී වතාවක් අපේ ජීවිතයේ යන්න ගිය ගමන නවත්තලා ඇද්ද? මේ සීතලේ ගිහිල්ලා ලෙඩ වෙන්න බෑ. සීතලේ ওই ගමන යන්න බෑ කියලා කුසලයට දහමට යන්න තීච්ච ගමන පුච්චර වළක්වලා ඇත. කරගෙන ගිය කමඨහන භාවනාව කී වතාවක් නතර කරලා ඇද්ද සීතල නිසා ඉවස ගන්න. දැන් අන්න එහෙම වෙලාවක අපිට ටිකක් පුළුවන් උද්දල භාවයේ තුල වුණත් කමක් නැහැ. ටිකක් හිතුවොත් අපි අනේ මේ සංසාර ගමනේ ධර්මයක් ප්‍රතිපත්තියක් ප්‍රතිපදාවක් නොලැබුණොත් නොලැබුණ නිසා මේ සංසාරේ උපදින්නේ මේ සසරේ ධර්මයෙන් තොර වෙච්ච නිසා උපදින තැනක් කියනවා තිරිසන් ආත්මය. මේ තිරිසන් ආත්ම භාවයේ උපන්නාම අපි දන්නවා දැන් පසුගිය කාලේ බොහෝම සීතල අවධියක් ගත කළා. ඒ සීතල අවධිය තුල ඔබ කොච්චර උණුසුම් වෙන්න කොච්චර උපක්‍රම යොදාගත්තද? ඔබට පුළුවන්කම තියෙනවා පුණ්‍ය ලාභයක් ඇති නිසා ඒ දුක නිවාගෙන යම් පමණකින් කයසුවපත් කරගෙන ඉන්න. ඒක පුණ්‍ය ලාභයක්. එළිමහන බැලුවද ඒ සීතලෙන් පීඩා විඳින සත්තු දිහා. හෝ ඒ සත්තුන්ට උණුසුමක් හෝ ඒ සත්තුන්ට සීතලට කෝට් එකක් පොයේ සතුන්ට සීතලට ඔලුවට දාන තොප්පියක් පොයේ සතුන්ට සීතලට පොරව ගන්න පොරවනාව පොයේ සතුන්ට සීතල වෙනකොට දා ගන්න හීටර් මොකක්වත් නෑ ඒ සත්තු එලිමහනේ තද සීතල කාලයේ ගෙව්වා දැන් ඒ සත්තු සැපත් දෙමින් මේ කාලය තුල උන්ට දැනෙන්නේ නැද්ද මේ සීතල? දැනෙනවා. එහෙනම් මේ සංසාරයේ ඔබ මම ඔය තැන උපන්නේ නැද්ද? බොහෝ වාරයක් ඔය වගේ සත්තු වෙලා ඉපදිලා ඔය සීතලෙන් විඳින දුක, උස්නෙන් විඳින දුක විඳා. දැනුත් මේ මොහොතේ ධර්මයේ අහිමි වුණොත් තව කී වතාවක් ඔය සීතලෙන් කින්නෙන් පීඩා දෙන වද වේදනා විඳින එබඳු ආත්ම භාවල උපදින්න වේවිද දැන් මේ පුංචි සීතල ඉවස ගත්තේ නැත්නම් මේ දැනෙන පුංචි උණුසුම ඉවස ගත්තේ නැත්නම් මේ වගේ සීතලක්ද මේ වගේ උණුසුමක්ද එතනට යන්න වුණොත් විඳින්න වෙන්නේ එහෙනම් දැන් දැනෙන සීතල උණුසුම මේ ගියක් ඇතුලේ නිවසක් ඇතුලේ පුංචි දෙයක්. ගියක් දොරක් නැතුව එලි මහානේ පිළිතක් පිළිසරණක් නැතුව එහෙම ජීවිතයක් ගෙවන්න වුණොත් මොන තරම් දුකක්ද? එහෙනම් ඒ බඳු දුකකට යන්න වෙන්නේ දැන් ධර්මය අතහැරියොත්. දැන් මේ කුසලයේ පින වැඩුවොත් මේ පොඩි දුක දරාගෙන මේ පුංචි දුක ඉවසුවොත් මට මේ මහා දුක දුරු කරගන්න පුළුවන් නේද? ඒ නිසා මේ මහා දුකෙන් මිදෙන්න මම මේ පුංචි දුක ඉවසනවා දරා ගන්නවා. പ്രേත ලෝකේ නිරන්තරවම දාහයෙන් දැවෙන ජීවිත බඩගින්නෙන් පිපාසයෙන් දෙවෙනවා. සමහර ප්‍රේතාත්ම භාව තියෙන ගිනි කඳක් වගේ නිතරම ඇතුළතින් හටගත්ත ගින්ජාලා වලින් දැවෙන ප්‍රේතාත්ම භාව තියෙනවා. අර කැලෑවල මහා හේන් කොටලා ගිනි තියුවාම වේලිච්ච ගස් වලට ගිනි ගත්තාම රැයට හමන සුළඟට පේන්නේ ගහක් නෙවෙයි ගිනි කඳක්. ඒ වගේ දැවෙන പ്രേතාත්ම භාව තියෙනවා. නිරන්තරවම දැවෙන දැවෙන ඉවරයක් නැතුව දැවෙන ජීවිත තියෙන പ്രേතලෝ. ධර්මයෙන් දැන් තොර වුණොත් ඉබඳු තැන්වල අනාගතෙත් මට උපදින්න වෙයි. අතීතෙත් මේ ධර්මයේ තොර වෙච්ච නිසා ඉබඳු තැන්වල ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහණෙනි නුඹලාට සතර අපායේ gedara වගේ වැඩි කාලයක් හිටියේ ආපහු යන්න වෙයි මෙතන අපහැරුණොත් එහෙනම් ඒ බඳු මහා දුකකට කල්ප ගණනක් මුළුල්ලේ විඳින ඒ දුක්ඛ දාහයට උරුමකම් කියනවද මේ පුංචි සීතල උස්මය ඉවසාගෙන මේ බඩගින්න පිපාසය ඉවසාගෙන ඒ දුකෙන් මිදෙනවාද මෙසි මදුරුවන්ගෙන් ආරක්ෂාවක් නැති නිසා නැස්සෙක් මදුරුවෙක් වහනකොට අපි කොච්චර කලබලයටපත් වෙලා අපි කරපු පුරපු ප්‍රතිපත්තිය අපහැරලද්ද ඒ ප්‍රතිපත්තිය අපහැරීම නිසා ඒ අපට අහිමි වෙච්ච ධාම කුසලයේ නිසා තිරිසන් ලෝකේ උපදින්න වුණොත් අනේ රහින්සක සත්තුන්ව වට කරගෙන මෙසි මදුරුව පහර දෙනවා දෂ්ට කරනවා. කාගේ පිටක් පිළිසරණක්ද? කො මදුරු වැල්. ජීවිතේ පුරාම වද විඳින. තුවාලයක් හැදුනත් ඒක රැක ගන්න බෑ මැස්සු මතුරු කොඳුරු වහනවා. කපුටු ඇවිල්ලා කොට කොට ආයේ තුවාලේ මස් ටික කඩාගෙන කනවා. ඒබඳු වේදනා විඳින තිරිසන් ලෝකෙ දැකලා ඇති හරක්ට තුවාලයක් හැදුනහම කපුට පිට උඩින්ම වහලා ඒ තුවාලෙම කොට කොටා මස් කඩාගෙන කන්නේ. මధుරයේ කණේකද වැඩි දුක ඒ තුවාලේ කපුට කොට කොටා ලේ වැලද්දි මස් කඩාගෙන කණේකද දුක. දැන් මේ තිරිසන් ලෝකෙට යන්න වෙන්නේ ධර්මයේ නිසා, දධර්මයේ නිසා. එහෙනම් දැන් ධර්මයෙන් ඈත්ම ඉවසුවේ නැත්නම් මේ පුංචි දුක ඒ දුකටයිපත් වෙන්න වෙන්නේ. අන දැනෙන පුංචි දුක ඉවසා දරා ගන්නවා. පීඩාව දුක ඉවසා දරා ගන්නවා. ඊළඟට උස්නේ දැනෙනකොට සත්තු සිව්පාවෝ එලිමහනේ උෂ්ණ කාලේ දැන් වියලි කාලේ ආවහම අපි එක එක උපක්‍රම යොදා ගනි ඒකෙන් රැකෙන්න. ඔය සතුන්ට උපක්‍රමයක්. උන්ගේ ස්වභාව ධර්මයෙන් පීඩා ලබන සීතල කාලෙට සීතලෙන් පීඩා. උෂ්ණයේදී උෂ්ණයෙන් පීඩා ලබනවා. කාට කියන්නද කාගෙන් පිළිසරණක් ඉල්ලන්නේ? එක පැත්තකින්වත් සතුටක් සැනසුමක් නැහැ. ඒ බඳු තැන්වල උපදින්න අපිට සිද්ධ වෙන්න පුළුවන් ධර්මයෙන් තොර වුණා. දැන් ඉවසුවේ නැත්තම් ඒ දුක. ප්‍රේතාත්ම භාව තියෙනවා බොහෝ උදාහරණ විදියට. සාපිපාසයේ තදින් දැනෙන ප්‍රේතාත්ම භාව තියෙනවා. ප්‍රේත ලෝකේ උපදින්න පුළුවන්. දවසක් ස්වාමීන් වහන්සේලා 39ක් පින්ඩපාතේ වඩිනවා. ගඟකින් එතර වෙලා වඩිනකොට ප්‍රේතයෙක් දකින්නට ලැබුණා. ඌ කියනවානේ ස්වාමීනි මට පිපාසයි. උන්වහන්සේලා කියනවා මේ ගඟේ තියෙන වතුර ස්වාමීනි ගඟට ලං වෙනකොට ගියේ නැතුව යනවා. මට පෙන් බොන්න බෑ. හාමුදුරුවෝ 39ම පාත්‍ර තියෙන් දහවල් කාලයේ උදා වෙනකම්ම උදෑසන ඉඳලා පාත්‍ර වලින් පැන් ගෙනත් ගෙනත් මේ පෙරේතයාගේ කටට වක් කළා. දහවල් දාන වේලාවත් තුන්න මෙන්න වෙනකන් දැන් වක් කරලා ආනවා දැන් පිපාසයේ සංසිඳුණා. සාමීනී උගුර තෙමුණා. උගුරෙන් පහලට තාම පෙන් පොඩක් ගියේ නෑ. මෙබඳු පිපාසාවෙන් පීඩා විඳින ප්‍රේතාත්ම භාව තියෙනවා. සෙම් සොටු ටිකක්වත් ආහාරක් නොලබා සා පිපාසයෙන් දැවෙන ප්‍රේතාත්ම භාව තියෙනවා. ඒබඳු තැන්වලට ගියාම උච්චර දුක් විඳින්න වේවිද? දැන් දැනෙන පුංචි බඩකින්න පිපාසය ඉවස ගන්න බැරි වුණොත් ඒක ඉවසන්න බැරිව ගුණයෙන් දහමෙන් අත්හැරුණොත් හිතපු ඉරියව්ව වෙනස් කළොත් ඒ හේතුවෙන් වැටෙන්න වෙන තැන එතන වෙන්න පුළුවන්. ඒ අන්තරීක්ෂ කියලා අපායක් තියෙනවා අසුර අපායක්. ලෝක ධාතු තුනක් අතරේ කෙලවර අන්තරීක්ෂය මෙහි උපදින සත්ව කොටස් ඉන්නවා අසුරා පහයක්. ඔවුන් දෙපයින් එල්ලිලා ඉන්නේ. අනිකාගේ ඇඟ ස්පර්ශ වුණාම ආහාරයක් ලැබුණා කියලා ඒක ස්පර්ශ කරන්න අල්ලගන්න යනකොටම එල්ලිලා ඉන්න තැනින් අතහැරෙනවා. අතහැරිලා වැටෙන්නේ මහා සීතල දියට. මේ මහා පෘථිවි තලයේ දරාගෙන සිටින්නේ ජල පොළොව මත. වා පොළොව මත ජල පොළොව ඇත ජල පොළොව මත ඝන පොළොව ඇත. මේ පෘථිවිය දරා සිටින ජලයේ මතට වැටෙනවා. අධික සීතලෙන් යුක්ත මේ ජලයේ මත. කබලෙහි වැඩෙන, තෙලෙහි වැඩෙන යමක් සේින් පිපිරී යනවා. එබඳු සීතලෙන් අධික දුක් වේදනා විඳිනාත්ම භාවතිය. අපි අද දවසේ පීලයෙන් ගුණයෙන් ප්‍රතිපත්තියෙන් ප්‍රතිපදාවෙන් පුංචි සීතලක් විවස ගන්න බැරුව අතහැරුණොත් උපදින්න පුළුවන් එතන උස්නේ දැනෙනකොට ප්‍රතිපත්තියෙන් අතහැරුණොත් අවීචිය කියලා කියන්නේ නිරන්තර ගිනි ජාලා මැද දැවෙන තැවෙන තැනක්. හාත්පසින් දැවෙන ගිනි ජාලා මැද දැවෙන තැන් අවීචිය තියෙනවා. අවීචිය භව කියලා කියන නරකයක් තියෙනවා. දැන් මේ මොහොතේ දේවදත්ත හාමුදුරුව ඇතුළු පිරිස ඒ පීඩා ලබනවා. පපුව මෙදින් පසාරු කරගෙන යන්න තද උලක් එනලා සැලවෙන්න බෑ. අත් දෙක දෙපසට විහිදුවලා උල් දෙකක් කනලා කකුල් දෙක පසාරු කරගෙන යන්න ගිනියම් මෙච්ච ලෝහ උල් ඇනිලා සෙලවෙන්න බෑ සතර දිශාවෙන් මතුවෙන ගිනි ජාලා වලින් මේ කල්ප ගණනක් මුළුල්ලේ දැවෙනවා ඒබඳු ගිනි ජාලා වලට දැවෙන්න වෙනවා ධර්මයෙන් තොර වෙච්ච තැන ලෝකුඹු නිරය හැම මොහොතකම වලඳේ සහල් පැසෙන්නා මෙන් උඩ යට යමින් එබඳු ලෝ සැලිවල ඇසෙන සත්වයන් පිළිබඳව නිරිසතුන් අපායේ ඉන්නවා ධර්මයෙන් තොර වෙච්ච තැන අධර්මයට වැටුණු තැන මේ තැන් උරුම වේවි ලෝධිය කට ඇරලා වක් කරලා කටත් උගුරත් කලනාලයත් ආමාස සියලු ශරීරයේ දවාගෙන යන වද වේදනාවන් විඳින්න වෙන උස්නේන් ගාහයෙන් වද වේදනාව විඳින්න වෙන දරුණු දුක් ඇති තැන් අපාය තියෙනවා එබඳු දුක් වේදනාවලට ලක් වෙනවා මේ ධර්මයෙන් අතහැරුණොත් අපායේ ඉන්නවා දියුණු මුඛ ඇති කණු වර්ග. බුතග්ගේ මුත්තග්ගේ කේලග්ගේ ආදී අපායන් තියෙනවා. ඒ තැන් වලට වැටුනහම ඒ දියුණු තුඩු ඇති සතුන් විසින් කා දමන කෑමර දෙද්දී කිසිවෙකුගේ පිහිටක් පිළිසරණක් නැතුව වද විඳින නිර්සතුන් විඳින දැන් පුංචි මදුරුවෙකුගේ පහසක් දරා ගන්න බැරි වුණොත් මැස්සෙකුගේ පහසක් දරා ගන්න බැරි වුණොත් ඒවසීම නැති කමෙන් ලැබෙන භයානක දුක් විපාකේ බඳු වෙන්න පුළුවන් එනිසා අපිට දැන් ඉවසීම නැති වුණොත් ලැබෙන අනිසි විපාක මතු මේ ආකාරයෙන් මෙනෙහි කොට බලන්න පුළුවන් නම් අපිට දැන් ඇති වෙන දුක අපේ හැරගන්න පුළුවන්. එතකොට අපට පේනවා දැන් අත්විඳින්න තියෙන දුක පුංචි. මේ පුංචි දුකට සැප හොයන්න කියලා මේ ඉරියව්ව වෙනස් කළොත් මේ ගමන නතර කළොත් ලැබෙන දුක මහ විශාලයි. ලොකු දුකක් විඳිනවද පොඩි දුක විඳිනවද? ලොකු දුක අතහැරින්න පොඩි දුක අත්විඳිනවද? පොඩි දුක අතහැරලා මහ දුක ගන්නවද? තම තමන්ටම තීරණයක් වෙනවා. අපි එතකොට හැමතිස්සෙම මහා දුකෙන් මිදෙන්න පුඩා දුක විඳිනවා. මහා සැපයක් ලබන්න පොඩි සැපය අතහරින මත්තා සුඛ පරිත්‍යාගා පච්චේති කුලංසු